nnamtasiị ttamsia tasirị gbaụarattaa tambudsịrị na tasii gbagereta ụwarhataụtamụụatamduda sịeee අච්චරා සංඝාත මත්තං පිසේ දෙක්ඛේ දෙක්ඛෝ මෙත්තං චිත්තං ආසේවති අයං උච්චති දෙක්ඛේ දෙක්ඛෝ සත්තු සාසන කරෝ හෝවාද සති කරෝ අරිස්සද්ධානෝ විහෙරති සත්තු සාසන කරෝ හෝවාද සති කරෝ අමෝඝං රක්ඛතින් දම් පුඤ්ජති කෝපදෝ කායේනම් බහුලී කරොන්ති ශ්‍රද්ධාවන්ත කෙනෙකුනි තුංගපාත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෛත්‍රී වැඩීමේ ඉතාම ස්වල්ප මෛත්‍රී වැඩීමේදී පවා ලැබෙන අනුසස්වාදානෙන් දෙසූ අක්ෂරා සංඝාත සූත්‍රාන්ත දේශනේ කොටසක් මේ කියුණේ මේ තේරුම අච්චරා සංඝාත මත්තන්තිචේ නිච්චේ නිච්චු නාමයේ විචුනන අසුරසන ගාන කරන් සුළු වේලාවක් හෝ මෙස්සං චිත්තං ආසේවති භාවේති භවනේ කරෝති මෛත්‍රී චිත වරණානම් භාවිතා කරනවා නම් බහුල කරනවා නම් අයං උච්චිත දිත්තේ දිස්සෝ අරිෂ්ඨාඥානෝ විරති ඒ භික්ෂුණාම ඥානෙන් නොපිරිනු භික්ෂුවා පාටපත් වෙනවා. ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනාව කරන්නේ වෙනවා. සරුවක්ඥන් වහන්සේගේ ආලාදයට ගෞරව කරන්නේ වෙනවා. සදාතුන් පිළිනමන සූපාතය මහත්ඵල ලැබෙන්නේ බාටපත් වෙනවා කියන එක මේ දේශනාවේ කෙටි තේරුමයි. යම් කෙනෙක් බහුල වශයෙන් මෛත්‍රිය වඩනවා නම් එයින් ලැබෙන ආනිසංසය මොනතරම් වෙනවද කියන එකයි අන්තිමට පහදා දීලා තියෙන්නේ. අතිරුතනක් ගන්න තරම් කෙටි වේලාව තුළ මෛත්‍රී සිත වඩනවා නම් ඥානයෙන් නොපිරුණු කෙනෙක් වෙනවා. සරුවන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ වෙනවා. ආවාදයට ගෞරව කරන්නේ වෙනවා සදාතුන්ගේ සූපස පූජා මහත්ඵල කර දෙන්නේ වෙනවා බෞල වශයෙන් ලැබුවා නම් කවර ප්‍රසාද කියන එක තේරුමයි මිනිතුන් ආවැටි අපේ මහා බෝසතාණන් වහන්සේ මේ මෛත්‍රී බලයේ ලැබූ බෝධිසත්ව චරිතා තුළින් එක්තරා ජීවිතයක් වෙනවා හේතරාගේ චරිතය කියලා හේතරාගේ චරිතය ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ ධම්මජීවිතයේ ප්‍රදේශ රජ කෙනෙක්. ඒ රජතුමාගේ හිරතුරුම පැවැත්ම මෛත්‍රී රැඳීම. මේ නිසා මුළු රට වාසයෙන් බොහොම දෙනා මෛත්‍රී සාගත ජනතාවක් බවට පත්වීමෙන් කත සාත්‍රයට වුණ ජනතාව සම්මේ සම්පන්න වුණ සතු ස්වයං ප්‍රෝතිත වුණ ඔය අතර බතක් ඉදගෙන වෙලාවේ ඉදින් නැති හාල්ලට තියෙනවා වගේ මේ තරම් මෛත්‍රී වඩන සිල්වත් ගුණවත් ජන සමාජයක් අතරේ එක්තරා දුෂ්ක පුරුෂයෙක් හිටියා. ඒ තැනැත්තා සාමාන්‍ය රජ කෙනෙක්ගේ සිටින්න සමිලක්කර සිටියා මේ ඒකරාජ රජතුමා හරිම අහිංසකයි රට බොහොම සාත්‍රීයයි නැත්නම් නැති මේ වදයක් වාගේ වේශයෙන් ගන්න පුළුවන් එන උනන්දු කරන වාක්‍ය හෝදය කරන විරුද්ධ රජ කෙනෙක් මේ ස්ථානයේට සපිරවැණින් දෙන්නා මේ රට වට කළා. ඒ නාමයේදී ඒ ස්වරාජ රජතුමාගේ ඇනිති මන්දිර දහසක් වෙන යාහිතිය දෙවියන් වහන්සේ අපට දෙන්නේ මේ සතුරු පිළිත එළවලා දාන්නේ. ඒ නාමයේදී ඒ වෙලාවේදී මා බෝධිසත්ව ඒකරාගේ අරිතුනා පිළිතුරු දුන්නේ සතක් රාජ්‍යයක් වෙන්නේ මනුෂ්‍ය ඝාතනයක් කරන්න නම් අවසර දෙන්නේ නැහැ. සමිතිකෙනේ රට බාහගමිත්වා කියලා ඥානය ධර්ම සාකච්ඡා කරන්නේ කියලා. විරුද්ධ රජුගේ රාජසේනාව මේ රස රසකල ආශ්‍රමණය කරගෙන මාළිගාවට සැලෙනවා. රජමාළිගාවේ ධර්ම සාකච්ඡා කරමින් සිටි ඒකරාජ රජතුමා අල්වාගෙන දැක දෙපා දැඳලා ඉරුජ රජුගේ රජානේ රජමාළිගාවේ බාහිරට එල්ලුවා. මේ සමා පුදුම වාදයක් එලාගේදී ඒකනාග රජතුමා අල්ලන්නේ එකෙද්දේ අල්ලන වෙලාවේ අත්තා බගින වෙලාවේ කුසලා පාර්ශ එල්ලන වෙලාවේ මෛත්‍රියම වැඩුවා මෛත්‍රියම වඩමින් වඩමින් ඉන්න අතර මේසා විශාල වේදනාවක් ඇතත් ආඥාසංගල් විශේෂ චිත්තකාන්තාමේ පවත්නා මෛත්‍රී බලය නිසා ඒ වේදනාව දරාගෙන මෛත්‍රී වැඩීම නිසා ඒ එන්නේ කියන සිත මෛත්‍රී ඥාන ලැබුවා. මෛත්‍රී ඥාන සමයදීල ඒ ඥානෙ සිත ඉතිරි කසන ඥාන සම්පූර්ණ කරලා අදිස්ථාන බලයෙන් බැඳුන් දැවුණා. අදිස්ථාන බලයෙන් අහසේ බද්ධ පරියන්යෙන් වාඩි වුණා. මේක නම් මහ පුදුම ආශ්චර්ය සිද්ධියක්. ඒ වෙලාවේදී මේ රජතුමා බලා සිටි මුරකරුවෝ නිරුද්ධ රාජ්‍යයන් විසින් ක්‍රියා තියෙනවා මෙන්න මේ වාගේ පුදුමයක් දැන් සිද්ධ වෙලා තියෙනවා කියලා. නිරුද්ධ රාජ්‍යරුවෝ වහාම සමිලා තුන දිගාවෙලා රැඳා. ගන්නල කියන්නේ කියා දේවියන් වහන්සේ සම්මන් වහන්සේගේ ගුණේ නොගැන මාසල අපරාධයට මඩ සමාවම ගැනද මේ සිංහාසනයේ වඩිනු ගැනද කිව්වා. ඒ තරහාගේ රජතුමා ප්‍රකාශ කළා මහරජතුමනි මට දැන් ලොකුම සිංහාසනයයි ලැබිලා තියෙන්නේ. ඒ සිංහාසනේ ලැබෙන්නේ හේතුව සමුන්නාසනගේ රටට ආපු නිසායි. සමුන්නාසනගේ කල්යාණ මිත්‍රේ. සමුන්නාසේ නිසාම මිහිතනේ නෙමෙයි දැන් බබතනේ වාසය කරන්නේ. බබතනේ කියන්නේ ඥානාවේ කෙනෙක්. දැන් මට නැවත මිනිස්යන්ට රාජ්‍ය කරන සිංහාසනය අවශ්‍ය නැහැ. මට ආත්ම රාජ්‍ය කරන සිංහාසනය ලැබිලා තියෙනවා. මම ධාර්මිකව රාජ්‍ය කළා සමුන්නාසේ ධාර්මික වෙන්නේ මම මෛත්‍රී බලයේ පැවැත්තුවා සමුන්වාසයේ මෛත්‍රී බලයේ පවත්වන්නේ මේ සංසාරයේ තියෙන එක ජරා මරණ දුකින් පෙළෙන භයංකර සංසාරයන් බව දැනගෙන සසරින් එතර වෙන හැටියට ධර්මානුකූලව රාජ්‍ය කරන්නයි කියලා ආශය සිතන් කළා මොනවාත් දෙකට වැඩිය. මේ සතුරු වැඩකුණ ඉතින් වදාන ධර්මිච්ච වුණ. එවාගෙම මෛත්‍රී බලයේ තියෙන ආංශක දැකගත්තා. මේ කවුද ඒතරාගේ මහා බෝධිසත්වයන් වහන්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එදා මේ දුක්ඛ අමාත්‍යයා දේවදත්තිස්වරයන් වහන්සේ. එදා බෝසතුන් වහන්සේගේ රටේ රජ පිරිසේ සියල්ලෝම බුදු පිරිස භාගපත් වුණා. මේ ප්‍රවෘත්තියෙන් අපි හඳුන්වන්නේ සූදානම් වන්නේ අපි මේ දාසේ සිද්ධ වෙන්නේ සෑම දිනාගේ චිත්ත සංකාමවල භාවිතාවනේ උතුරා යන පැතිරි යන මෛත්‍රී ආශිර්වාද පූජා පිළිබඳව බව හඳුන්වන්නටයි මේ මෛත්‍රියේ ලොවට හඳුන්වා දෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රියේ ධනව අපේ සිත් සන්තානවල දැන් අනේක ආකාරයෙන් මෛත්‍රිය යදීගෙන පවතිනවා පිළිවිසිරගෙන පවතිනවා ඊයේ දවසේදී උදමණුවේ බෝධීන් වහන්සේ සමීපේ චෛත්‍යරාජන් වහන්සේ සමීපේ විශේෂ බුද්ධ පූජා බෝධි පූජා සැලැස්වීමෙන් මෛත්‍රී ආශිර්වාදයේ පිළිගන්නවා පාතමල්ලේ බෝධීන් වහන්සේ ළඟ මල්පහන් පූජා කරන මේ ජාරස්ථානයේ පොද සත්කාර සැලැස්වීමෙන් මෛත්‍රී ගණේ පැතිරෙව්වා රාත්‍රී කාලයේ බොහෝ සෙයින් බොහෝ දෙනා නොනිදා මේ දාන කටයුතු සංවිධානය කළා උදේ පාන්දරම බුද්ධ පූජා පවත්වනා සංඝ රත්නයේ උදෙසා සිව් ප්‍රසදානයේ උපස්ථාන කරත්ව ධම්මකාරාමේ දාන ලක්ෂ පිළිගෙන උන ඊළඟට උලදාරුවන් අතර දිනේ සතුන් ගතීමේ උතුම් අවස්ථාව සිද්ධ වුණා සිල්මෑනුරු කුල්ලෙනේ මෙත්කම්ම දසතිනේ දීත්වාංග යෙදුණා එවැන්නේම සංඝ රත්නයේ උදෙසා නම් දෙතුන් පරිණ්‍යාව සදා අවතුන් විසින් নানা ප්‍රකාර සුද සංස්කාර පවත්වන්නේ යෙදුණා ඒ අතර මරණයට සැකෝනා වූ ගවයන් දෙන්නේ දැනගෙන ඉදිරිපිට වෙන්නවා ඒ කියන්නේ බෝධින ආරණ්‍යත් නාවනිති බෝධින බෝධින ආරණ්‍යත් දායක මඟුන් දෙවිසින් නමින් ආදිසින් ආර්ය වංශ මහත්මයා ප්‍රදාන පිළිතුරු විසින් මේ ගවයන් දෙක නිදහස් වෙන්නේ මේ තුන්තලෙ සිද්ධ කළා ඒකම තියෙනවා කාර්යාත්මක මහත්මයක් කියන නැතිවක් පිළිපැක් තියෙනින් තවත් ගමයන් දෙන්නේ දැන් ඉදහස් කරුම් ලැබෙනවා නුවණේ කුරුණෑගල ධම්මදුරේ ස්වර්ණ කුණ්ඩස්තනයන් යෝග එසේම අප වෙනින් උදේ පාන්දර ගමයේ ඉදහස් කළා ආශිර්වාද පැවැත්තුවා කුරුණෑගල කච්චේ දීපාරේ භාවනා මධ්‍යස්ථානයේ සුගුණා සිංහයන් වහන්සේ ඇතුළු පිළිසෙද විශාල වේදනාවක් දැනෙනවා සියල් ගහනවා දහස් ඇවිල්ලා මේ සතා බේරගන්න කියලා ඒ වගේ සතෙක් බේරලාපත අබේ අබේ දාන ආනිසංස පිළිගන්නවා ඒ වගේ මේ ධර්ම පුස්තකයන් හේලියක් විශේෂයෙන් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවල ඊය අතරින් වරදක් මුද්‍රණය කරලා ධම් සංඝාත් වශයෙන් පින්නම් දෙන අපට ආශිර්වාදයෙන් පිණිස පින්වත් W මේ පෙරමිතින මහත්මයා සහ එම් කුණියා පිරිස් මහත්මයාගේ දායකත්වයෙන් ඒතම වර්ෂයක් පාසා සිදු කරන ලබන ධර්ම දානමේ පින්කමක් පිණිස එන්නා සාරණාත් මහත්මයාගේ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් බුදු ශාසනයේ මේ බුදු ශාසනයේ මඟඵල නිවන් ලැබූ තුමෝ කියලා කොඩා දහම් පොතක් ධර්ම දාන වශයෙන් කියනමල තියෙනවා. එවැගේම ධර්මයේ දාන වස්තු සියල්ලම මා වෙත පිරිනමන්නේ දුනා මගේ පින්කමක් හැටියට පවත්වන ලෙස දැන් මේ ඉදිරියේ පූජා භාණ්ඩ රසගොත් තියෙනවා ඒවත් අපේ මහා සංඝරත්නය දෙසා තැන්පත් කළ ගමන්ම සංඝ සතුටාටපත් වුණා ඊළඟට දැන් සඳහන් කරන්න තියෙන්නේ මේ සෑම පරිත්‍යාගයක් පුදින්ම අපේ චිත්ත සංතාන වල භාවිතා බහුලීකృత වෙලා පවතින්නේ මෛත්‍රී බලයයි මේ මෛත්‍රී බලයේ තියෙන ආනිසංස තමයි මෙතන කියන්නේ කෞතුසනක් දාන තරම් මෛත්‍රී බලයේ හිතේ පිහිටුවා ගත්තනම් ඒ සිත් ධානයෙන් නොකිරුණු හිතක් වෙනවා ඥානයක් වඩන්න හිතුවා නම් සුවසේ ඥානය ලැබෙන නිසා කියන්නේ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව කළ කෙනෙක් පාටපත් වෙනවා ශාස්ත්‍රුන් වහන්සේගේ ආවාදයට ගෞරව කෙනෙක් පාටපත් වෙනවා එවැගේම අන් අයගේ ඇඳුම් පිදුම් මහත්ඵල කර දෙන්නේ කාටපත් වෙන අසුසනක් ගන්න තරම් ප්‍රතිපාලයේ තුල මේ මෙත් සිට පැවැත්වීම එසමනක් නෙමෙයි බහුල වශයෙන් මේ ඉගෙනා නම් මොනතරම් අනුසස් ලැබෙනවා කියන එකයි මේ තේරුම බහුල වශයෙන් මෛත්‍රී භාවනා වඩනවා නම් මේ ජීවිතේ මහා අනුසස් දායක් ලැබෙනවා මත් ජීවිතේ විශේෂ අනුසස්යක් ලැබෙනවා මේ ජීවිතයේදී සැපෙන් නිදා ගන්න සමත් වෙනවා මෛත්‍රිය වැඩි වෙනවා. සැපෙන් අවදි වීමට ලැබෙනවා ලකුණු කියන නොදැකීමේ වෙනවා මෛත්‍රිය වැඩි වෙන්නේ. දෙවියන්ට ප්‍රේමවත් මනාප කෙනෙක් වෙනවා. මිනිස්යන්ට ප්‍රේමනාප කෙනෙක් වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදේ ආරක්ෂාව ලබන්නේ වෙනවා. චිත්ත සමාධිය වහවහ ලබන්නේ වෙනවා. දත චිතේ මූණ දහසක් වන්නේ වෙනවා. මරණසන්න මොහොතේදී පවා මෛත්‍රී භාවනා බලයෙන් අනාසී නුවණ පිහිටෙනවා මේ ආනිසංස 10ක් මේ ජීවිතයේ ලැබෙනවා මතු ජීවිතයන්ගේ යාන් ලබානු පියාණන් අනිවාර්යෙන් බබතලේ උපදිනවා අපේ මහා බෝසතාණන් වහන්සේ පූර්ව ජාතියේ අවුරුදු හතක් මෛත්‍රී වඩන මහා කල්ප අටක් ආදර්ශක බබතලේ භක්මචර්යයෙන්ද අපේ සරුවත් මහ රහතන් වහන්සේ පූර්ව ජාතියේක අරතනමින් තාපසෙනෙක් වේ අවුරුදු හතක් මෛත්‍රී දාන වැඩුවා මා කල්පාතක් ආභාසර ධමතලේ වාසය කළා තුන්සිය වාරයක් සම්බෙලෙද පදවියටපත් වුණා මෛත්‍රී බලයෙන් පන්සිය වාරයක් චක්‍රවර්ත රාජ්‍යයටපත් වුණා මෛත්‍රී බලයෙන් විදේශ රාජ්‍ය වෙනසම් සම් ලැබුවා අනන්තයි ඒවා සියල්ල පෙරවතුන් ආත්මය දක්නා නුවණින් දැක්කා වූ සාරේ පුත්‍ර මහරහතන් වහන්සේ පූර්ව ධාතයේ අභිෂ්ඨාන කළ තිබුණා මට නිවන් දක්නා සුරු මෛත්‍රීචත පවතිවා කියලා බුදුහාමුදුරේ සහත් වෙන සුරුම කවදාකවත් අපාතන පාපයක් සිද්ධ නොවේ මෛත්‍රියෙන් පෙරම් පුරාගෙන ඇවිල්ලා ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාධිපතිව අග්‍රස්ථාක තනතුරෙන් යුතුව මහා රාජ්‍යාවයට පත් වුණා. එන ශ්‍රාවකයන් නොලැබෙන විශේෂ ප්‍රඥා දාසයන් තුන්වහන්සේ ලැබුණා. ඒ දෙවිදින සෝලස මහා ඥානි කියලා මේ කියන විදිහේ ප්‍රඥාවෙන් අග්‍රව සාගෝධී පතෝ සාරේ පුත්‍ර මහරහතන් වහන්සේ පවා මෛත්‍රී පාරමිතා බලේ අනුගමනය කළ තියෙනවා අපේ නතු බුදුන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාවෙන් අග්‍රයි. එනිසා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙන කාලයේදී මුළුමහත් ලෝකයේ සුදුමාකාර වාසනාවන්ත කාලයක් වාසපත් වෙනවා ඒ කාලයේ මිනිස්සු බොහොම පුණ්‍යවන්ත කාලයක් වාසපත් වෙනවා මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේගේ මෛත්‍රී පාරමී දලේ නිසාම වසවත් දීපුත්‍රයා සක්වල ගලින් එහාට යනවා මිසක් එහාට එන්නේ නැහැ උන්වහන්සේ කවදාකවත් මාර්ගයේ කුසලයෙන් බාධාවක් සම්න්නේ නැහැ මෛත්‍රී පාරමී බලයෙන් මේක නිසා අදාපිනේ සිද්ධ කරන්නේ මෛත්‍රී පූර්ණ ආශිර්වාදකින් කම අපේ සංසාර තුලත් මෛත්‍රී පාරමිතාව බාටපත් වේවා කියලා මේ ප්‍රාර්ථනා කරනවා මෛත්‍රී බලයෙන් කරන්නේ නැති දෙයක් නෑ ඕනෑම අදාන්ත බුද්ධාන්ත කුජලේ පවා මෛත්‍රී බලයෙන් හිතීමේදී පත් වෙනවා අහිංසක නම් එකදේ තරුණ වාසයේදී විකාසානෝක් ආචාර්යවරයෙක් කෙසේ උසස් සම්බන්ධයෙන් අධ්‍යාපනය ලැබූ අහිංසක කුමාරයා අන්තිමේ පරම හිංසකයෙක් බවට පත් වුණා ආශ්‍රය කළා වූ පුජ්‍යයන්ගේ බලවත් ඊර්ෂ්‍යා පරවත සමින්දක් නිසා ඒ තමයි පසු අඟුලිමාල් නමින් ප්‍රසිද්ධ වුණේ දහස් ගණන් මිනිසුන් ඝාතනය කළා ජෝධ වීර පුජ්‍යයෙක් වූ අඟුලිමාල් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට ලක් වුණා එදවස්සේ උදෑසන සරුවක්ඥන් වහන්සේ තුන් ලෝකයට පවත්වන මෛත්‍රී සම්භාරයෙන් මෛත්‍රී චිත්ත තරංග ධාරාව මේ එකම අඟුලිමාලගේ චිත්ත සංකාණයේ නිහිතවලා මුල් යොදුනක්මානේ පෙරගමනට වැඩියා අඟුලිමාල සමන් වේතේන දරදඬු සම්පාමේ පදු අමෝනාගෙන තනේන අතරතදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බලයෙන් දැරැක්කුවා මුල් යොදුනක් මානේ හේතේලා හේතේලා ධාර්මයේ පෙරාගෙන දුවන්න දරිසන්නේ අඟුලමාල නැවතලා කියේ නවතින්න නවතින්න තැයිද නවතින්න කියලායි එවලාවේ සරුවක් යනවාසේ මෛත්‍රියෙන් ප්‍රකාශ කළ අඟුලිමාලය මම නැවතිච්ච කෙනෙක් සංසාර ගමන නැවත්තපු කෙනෙක් සමුන් සංසාර ගමන තාම දුවන කෙනෙක් සමුන් නවතින්නයි කිව්වා ඒ කියන කොට නෝකේ හිතේ නුවණාලා කියුණා එන්නේ සරුවඥන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා නුවණ අවදි වුණා. නුවණ අවදිලා ගෙනේ තනදී ඇඟිලි මාගේ කඩා වීසි කෙරුවා. අවියාවුදු කියන්නේ පතක වීසි කෙරුවා. බුදු පාමුණෙන් යද නමස්කාර කොට සහිත ඉල්ලුවා. මේ තරම් අදාන්ත දුර්දාන්ත නපුරු පුද්ගලයේ පවා මේ තරම් ඉක්මුණු කෙනෙක් බාටපත් උනේ මෛත්‍රී භාවය නිසායි. එනිසා එදා ඒ මොහොතේදී ඒ දිස්භාවයෙන් කරෙද්ද ලැබුවා මෛත්‍රී භාවනාව කියා දුන්නා මෛත්‍රී බලයෙන් නිතර වැඩුවා වැඩි කාලයක් ඉස්සලා මෛත්‍රී ධ්‍යානිත දේවා මෛත්‍රී ධ්‍යාන බලයෙන් උන්වහන්සේ සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා මේ තරම් පුදුමාකාර දීකාකාරී අදාන් පරිණීත කුජලයන් සවා මෛත්‍රී බලයෙන් යහපත් සුදාන්ත සුවේත නිස්ලේකේ රාතන් වාසයේ බාටපත් වුණේ මෛත්‍රිය කියන බලමහිමේ නිසායි මේ නිසා මේ මෛත්‍රී බලය නම් එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඕනෑම රෝගාබාධයෙන් කෙනෙක් සුවපත් කරන්නට මෛත්‍රී බලය සිහිත වෙනවා. ඕනෑම නොමග යන කෙනෙක් සුමඟට යෑමට මෛත්‍රී බලය සිහිත වෙනවා. මධ්‍යපාලයෙන් ආතුර බාටපත් වූවන් එයින් වළක්වාගෙන යාපත් සිල්ලුතුන් බාට සමුලවන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. දාන දාසයෙන් වළක්වා ගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. අශ්‍රද්ධාවන්තයන් ශ්‍රද්ධාවන්ත වීමට මෛත්‍රී බලය හේතු වෙනවා සීලයක් නැත්නම් කුසලයක් බාද සමුනන්නට මෛත්‍රී බලය හේතු වෙනවා රාගීන සත්‍යයක් ධර්මඥානයක් නැත්නම් ධර්මඥානය ඇති බාද සමුනන්න මෛත්‍රී බලය හේතු වෙනවා රාගීන ත්‍යාගයක් ගුණයක් නැත්නම් සදා ත්‍යාගවන්තයන් බාද සමුනවා ගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා භාවනා ප්‍රඥාවක් නැත්නම් භාවනා ප්‍රඥා අතිවාද සම්මානකමයිසේ බලයේ හේතු වෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදේශයයි. දැන් මේ දවසේදී ජන්මදිනයේ නිමිත්තෙන් කළද මේ මෛත්‍රී පූර්ණ ආශිර්වාදය ඒ ජන්මදින ලාභී සාමුන් වහන්සේලාට සදාවත් අයතද තම තමාගේ පුණ්‍යාත්මේ ජීවිතයන් වඩවදා හේලයෙන් ගුණයෙන් නුවණින් පිරිසිදු ජීවිත බාග පමුණවාගෙන නිර්පද්‍රිතෝ යාගමීමට මහා ධර්ම ශක්තියක් බාටපත් වෙනවා කියන එක පිළිගන්නට ඕනේ. එනිසා කාන්තිනායකයන් වහන්සේගේ ධර්ම උපදේශය අනුගමනය කරමින් අද මේ බුද්ධකේන ආශිර්වාද පූජාව මේ සාභාගී වන්නා වූද සාභාගී වෙන්න මෙහි උද කෑම දෙනාට කෙසේ මහත්ඵල වේවා මාතා විසංස වේවා විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව තුළින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ යරින බාපු තීරණය කර ගන්නට ඕනේ. මෛත්‍රී භාවනා කරන වෙලාවේදී චිත්ත සංකාණයේ පහළවන්නේ කාමාචර මහා කුසල චේතනා පරම්පරාවක්. ඒ මහා කුසල චිත්ත පරම්පරාවේ විශේෂ ජලන් චිත්තක් ජලන් චිත්තක් ධාමේ ධර්මතා 35 35 දකින් පහළ වෙනවා. ඒ මොනවා ධර්මතා 35 කියන්නේ සරුවපිට සාධාන ඡයසුක 17ක් ප්‍රතිමක ආයත් කියන 13ක් සෝමන සාධාන දානමයක් ප්‍රඥා ඉන්ද්‍රියක් මෛත්‍රියක් කියන මේ ගුණාංග එකතු වෙනවා ඒ මෛත්‍රියේ කියන තැන සැදරෙන්න අදෝපචාරිතී ඇතිදෙයින් 34ක් වාසපත් වෙනවා එතකොට මේ ධර්මතා 34 කියනවා අමෝචාසිතේවත් ප්‍රඥා ඉන්ද්‍රිය සම්මා දිට්ඨියයි ඒ සිටියේ තියෙන කුසල විකාරකේ සම්මා සංකල්පනාවයි ඒ සිතේ තියෙන කුසල වීර්ය සම්මා වායාමයයි ඒ සිතේ තියෙන කුසල වීර්ය සම්මා සතියයි ඒ සිතේ තියෙන කුසල ඒකාග්‍රතාව සම්මා සමාධියයි ඒ අතරත වෙනත් වෙනත් කුසල ජනංකයේ තුල පහළ වෙනවා සීල සමාදන් වීම වශයෙන් වාග් දුක්ඛයෙන් වැළකීම වශයෙන් සම්මා වාචා මාර්ගාංගය එවැන්ම කාය දුක්ඛයෙන් වැළකීම වශයෙන් සම්මා සම්මන්ත මාර්ගාංගය මිත්‍යාඥයෙන් වැළකීම් වශයෙන් සම්මා ආදී මාර්ගාංගය මේ නිසා මේ මෛත්‍රී භාවනාව තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අපේ චිත්ත සංකාරයන්හි යදුනා පාර වුණා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුලේ තියෙන පාරමී 10න දැන් මේ විශාල පරිත්‍යාගයන් සිද්ධ වුණා අද මේ වස්තු පරිත්‍යාගයේ ඇතුළත කීප දෙනෙක් මුල් තැන අරගෙන කියලා එයින් වාර්ෂික වශයෙන් අද මහා සංඝයාට පින්දපාත දානයේ පින්නමනින් සිටියේ සිටින්නේ අදාළ ප්‍රාප්ත අපේ සොයුරු දීදී දිසානායක නැතිතුමා නම් වෙනුවෙන් එම මණිකේ දිසානායක නැතිනේ ප්‍රධාන කොට ඇති පවුලේ සෑම දෙනාමත් එවාගේම පූජ්‍ය අරිමල ස්වාමීන් වහන්සේගේ ඥාති මිත්‍ර දායක පිරිසකුත් ඒකම වර්ෂයක් පාසා මේ පින්කම මහේශාක්ති භාවයට සමුළුවමින් උසස් සම්බෙනින් මේ පින්කම තෝපනය කරන්නේ පින්වත් එස් ජේ ආගාත මහත්මයා එන චන්ද්‍රාත්ම මැතිණිය ඇතුළු පවුලේ සෑම දෙනා විසින් අද මේ දානෝපස්ථාන සිද්ධ කරන්නේ දුන ඒ සෑම දිනම සිදු කරලා තියෙන මේ මෛත්‍රී පාරමිතා භාවය එවත් මෛත්‍රී චිතරාරාව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම බාටපත් වුණා ආශාහිතේ සතුට ඇති කරගන්න ඕනේ එවාගේම අභිනේදානිය දුන්නා වූ පින්තුන් අතර ස්වර්ණා ගුණරත්නයන් එවාගේම නාවල සිටියේ බොහෝ උයන නලින් ආර්යයන් වංශම ආත්මය ඇතුළු පිළිස එවාගේම සිංහත් ජේත්‍ය ආර්යවංශම ආත්මය නැතිනි ඇතුළු අභිනේදාන දුන්න පිළිස එවාගේම සිගුණා සිංහයන් වහන්සේ ඇතුළු පිළිස අභිනේදානිය වශයෙන් විශාල මෛත්‍රියක් දෙනවා ඒ හැම දිනාගේ චිත්ත සංකානවලේ මෛත්‍රී සමග ආර්ය අෂ්ටාංග මාර්ගයක් මුදුන්පත් වුණා කියලා සතුටු වෙන්නට පුළුවන්. එවාගෙම මේ බෝධි පූජා, එවාගෙම ධර්ම මේ දහම් පොත්පත් ප්‍රසාදනය කිරීම, පිළිගැනීම, අනිකුත් මේ බුද්ධාස්ථාන කරත්තේම් ආදී වශයෙන් විශාල සින්තම් ක්‍රියාවක් සිද්ධ වුණා. ඒ හැම ආකාරයෙන් සහභාගී වූ කෙනෙකුගේ චිත්ත සංතාන වලත් මුලින් සදාන් කළ හේම ඒ චිත්ත තරංගවල ආර්ය අෂ්ටාංග මාර්ගය පහළ වුණා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අපට සතර කර්මයේ කරගෙන මඟඵල නිවන් සුව ලබන්නේ ඒකාන්ත මාර්ගයක් නෙවේවා කියලා අදිස්ත්‍යන් සබා ගනිමු. ඊළඟට සලකා බලන්න තියෙන්නේ අනිත්‍යතා ප්‍රතිසංයුක්ත මනසකාරණේ කොයි ඒ කියන්නේ දැන් අපි මේ ආවුරුදු ගණනාවක් තිස්සේ ජන්මදින සිහිපත් කරනවා. මේ ජන්මදිනේ නම් සිහිපත් කිරීමේ කර්ම කේශයක් අපේ සිතට නැගෙනවා. එයින් එකක් තමයි දැන් අපව හදා වඩා සබා පරිලෝකේ මෞපියෝ ඒ මෞපියන්ගේ ජීවිත ගැන කතා බලනකොට බොහොම සිල්වත් ගුණවත් නැනවත් යහපත් පුණ්‍යවන්ත ජීවිත දෙවන අපට අනුග්‍රහ කරලා තියෙන ඒ ඇත්තෝ තමන්ගේ ආයුෂයගේ කෙලවර නැවතත් ඒ විපරිණාම ස්වභාවයටපත් උනා මේක තමයි ලෝක ස්වභාවය දැන් අප අපගේ ජීවිත උනත් මේ වර්ෂයෙන් වර්ෂය කියන්නේ වර්ෂයේ දික් වෙනවා නෙමෙයි වර්ෂයේ ඇති වෙන එකයි. අපි යම් වර්ෂ ගණනාවක් ජීවත් වෙන්න අපේ ජනක කුසල කර්මයේ ශක්තිය තියෙනවාද වර්ෂයෙන් වර්ෂයට ඒ ජීවත් වීමේ කාලය කෙටි වෙනවා. මේක තමයි අනිත්‍යතාවය කියන්නේ. උදේ පාන්දර සූර්යයා උදා වෙලා දවල් 12 වෙනකොට මුදුන්පත් වෙනවා. මේ උදාවනේ සූර්යයා මුදුන්පත් වෙන්නේ මුදුනේ නැවතින්නේ නෙමෙයි මේ සූර්යයා උදා වෙලා විනාඩියක්වත් නොනැති මුදුනට ඇවිල්ලා ඊට පස්සේ පාස් වෙන්න බෑගෙන යන්න පටන් ගන්නවා. බෑගෙන ගිහිල්ලා අන්තිමට නොපෙනී යනවා. මේක තමයි ජීවිතයේ නිදර්ශනය. උපන්න දවසේ පටන් අවුරුදු අපේ 10ක් 12ක් 20ක් වැඩෙනින් පැවතුන මේක පස්සේ වැඩිච්ච ජීවිතයේ නැවත දෙලිහෙවි දෙලිහෙවි යනවා. මේ වැඩෙනවා කියන එකේ තේරුමත් දෙයෙන් ආසන්න වීමයි එනිසාම සරුවඥන් වහන්සේ දේශනා කළ තියෙන උපනීයති ලෝකෝ අද්දෝ මේ ලෝක සත්‍ය නැත්නම් ස්කන්ධ පංචකයේ උපන්දා පතන් ජරා මරණයන් වෙත ඇදීගෙන යනවා කියන එක දේශනා කරලා තියෙනවා මේ අනුව අපි සලකා බලන්නට ඕනේ අපි අවුරුද්දකින් අනිත්‍යතාවු සමීප වුණ. ඒ අවුරුද්දකින් අනිත්‍යතාවු සමීප වුණා පමණ නෙමෙයි අවුරුද්දක් ඉස්සේ අනිත්‍යතාවට පත් වෙනෙමයි අපි මේ ආවේ. ජවනහංස බෝධිසත්වය අන්තරාජයා රජකුමාර කෙරෙහි බලවත් කරුණාවෙන් කියලා කියනවා ඉතා වැඩගත් බණ පාඩමක් ඒ කියන්නේ මේ ජවනහංසයන්ට නොපෙනී යන තරම් වේගයෙන් ක්‍රියාපර කරන්න පුළුවනි එක දවසක් ඒ රටේ රජු මේ ජවනහංසයාට කිව්වා අපට ක්‍රියාපර කළා දෙහෙන් නන්දයි කියලා එලාන් ජවනහංස රාජයා කිව්වා දෙවියන් වහන්සේ මම ක්‍රියාපර කරනකොට දකින්න බැරි නමුත් සබ්ඥායංග ලෝකයේ දෙන්නේ සීනුවක් බඳින්නයි කියන්නේ. ඒ සීනුව දැන්නාම සත්‍යිරුවන්ගේ උදේසේ නැගලා මේ හංස රාජහානට පැය නැගලා රාජාම්ගේ දේවතා තුන් වාරයක් ක්‍රියාතර කෙරුවා. මේ තුන් වාරයේම සීනු සබ්දය වුණා. නමුත් මේ ජවනහංස රාජයා කියන්නේ නැහැ. මේ ජවනහංසයා කියන්නේ මිනිස්යෙක් තරම් උස ඇති බොහොම දර්ශනීය හංස රාජයෙක්. එදෙනාවේදී රජතුමා රජතුමා මේ හංසරාජයාගෙන් එහා හංසරාජයා රජතුමාගෙන් දේවයන් වහන්සේමා දැක්කද? එයා දකින්න බැරි වුණා සබ්යහුණයි. රජතුමා ප්‍රශ්න කළා හංසරාජයා මේ නිතරම වේදයක් කල් පේනවාද? කියනවා. ඒ මොනවාද? සංගර සෝමේ දෙන්නාගේ ගමන නිතරම වේගයි. නිතරම වේගයක් තව තියෙනවාද? කියනවා. යාම දේවතාවන්ගේ ගමන හිමිතරාකාර වේගයි. ඊටත් වඩා තවත් වේගවත්යක් වෙනවාද කියනවා. සත්‍යන්නේ ආයසාස්කාර වේගවදා දෙනවා සිවාම පුදුම වුණා රජු. මිනිස්සේ වශයෙන් රජතුමා මේක දැනගෙන හිටියේ නෑ. මේ හංසනාදියා ප්‍රකාශ කිරීම ගැන රජුගේ සාදුකා දුන්නා. මේ වාගේ තමයි ලෝකයේ ජීවන දේවල් අතරින් වඩාත් වේගවත් දෙනවා ආයසාස්කාරය. මේක නිසා කරුවක් යන වාසේ දේශනා කළා කියනවා අප්‍රමාදයෙන් විච්ඡනේ සම්පාදේත මානෙනි ශනියක් ශනියක් පාසා ආසස්කාර දෙවිදේවි යනවා නාම රූප දෙවිදේවි යනවා ඒ දෙලෙන ආසස්කාර තුලින් නාම රූප වලින් හේල සමාධි ප්‍රඥා සංජාත ප්‍රතිපදාව අප්‍රමාදව සම්පාදනය කෙරෙත්වා කියලා අනුශාසනා කළා එනිසා දැන් මෙතෙක් කල් අපේ දෙමව්පියන් අතර අපේ ගුරුතුමන් අතර අපේ සහෝදර සහෝදරියන් අතර එවාගෙම අපේ පිටායේ දායක සාරුකාගේ දිනුතුන් අතර අපි ජීවත් වුණා ඒ ජීවත් වෙන කාලය තුළ ඕනෝන් මෛත්‍රිය ජදා ගත්තා දෙමව්පියෝ දරුවන් සැලකෙනින් උසස් කුසලයක් අත්කර ගත්තා දරුවෝ දෙමව්පියන් සැලකෙනින් උසස් කිනක් අත්පත් කර ගත්තා එවාගෙම ශිෂ්‍යයෝ ගුරුවරුන් ඇතුලේ බොහෝ කුසල් කරගත්තා උපස්ථාන කළා ගුරුතුමන් වහන්සේලා දෙතිස්යන්න මහත් කරුණාවෙන් අනුග්‍රහ කළා. එවාගෙන සදාවතුන් වෙත සිල්ලුතුන් වහන්සේලාගේ ධර්ම දානමේ පින්කම් සිද්ධ වුණා. සදාවත් බෞද්ධයෝගේ සිල්පත් උපස්ථානයෙන් ආශිර්වාදයෙන් අනුග්‍රහ කරසුවා. එනිසා ඔවුන් වෙත අප්‍රමාණව මෛත්‍රී බෙදා අදාගෙන තියෙනවා. මේ මේ මෛත්‍රී ධනය අපට මතුමත් සිහිකාගෙන මෛත්‍රී ධනෙම පදනම් කරගෙන දසපාරමී පුරලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරලා මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අකාර වූ විස්තර වූ පරිණාම ස්වභාවයෙන් යුක්ත වූ සංසාර සංසාරේ තරණය කරන ස්කන්ධ දුකෙන් අත මිදී ලැබෙන අජරාමර සාන්ත නිවන් සුව ලබන්නට අපේ මෛත්‍රී කුණ ආශිර්වාද පූර්වාංගන මහා පින්කම හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු එදා ඒකරාජ රජතුමාගේ මහා බෝසතාණන් වහන්සේ ඒකා විශාල උපද්‍රයකට මූලපාල අධ්‍යාන වඩාගෙන බමලෝකියා නැවත නැවත මනුලොවෙනින් කාරණේ පුරා ලෝසුරා බුදු වුණා. සමන්වාස අනුගමනය කළ අනන්ත අපරිමාණ ජනතාවක් අතුරින් බුදුබාටපත් වුණා ඒ ධාතුවේ ශූන්‍යක අසංතය නමකෝටි කට ලක්ෂයක් දෙන ජීවමාන කාලයේදී අමාමහ නිවන් සුර පමුණවා වදාළා එවාගේම අනාගතේ බලා සිටි බුදුරැස් හේදෙන දලදා ස්පර්ශයෙන් මානෙල් මාසෝල හේදෙන සීනෝපපත්යෙන් අස්සංග සමන්වාස බ්‍රහ්මස්වරයෙන් ස්වාසෝදාස ධර්මස්කන්ධේ දේශනා කොට අදිෂ්ඨාන බල හේතුවා සබා දසදාසක් ලෝකදාසි ඒකාලෝකතල මිනිකානක් හිමියන්නක් මෙන් අනුපාදිතේසේ පරිනිර්වාණයෙන් අමාම නිවන් පුරගන්නියා රහතන් වහන්සේලාද පිරිනිවුණා සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා සසු ජනතාව සෝතියේ කර්මාරූපව මේ පන්දව ගියා වැඩි කියා ආරස්ථාන රාජදාන උයන් කුකුල් මාලිගා මේ කියන්නේ නැස්සාවසේත වුණා විරාමිතානකා මහා කෘතේ මහා මේරු සරුවක මහා සාගර වැනි විශාල වස්තු දේවාල් දොරවල් දෙකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලමුදල් ආදී පාරිභෝගික වස්තු ඈමින් දීමින් හැදමින් පළඳමින් වශයෙන් මුලයෙන් දෙයෙන් වේයෙන් පරිහරණය කරන ආස්වභාව සියල්ලක් මතු මතේ ලැබෙන ජීවමාන නිසාගේ සැප සම්පත් සියල්ලක් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳින්දී දින්දි දින්දි ඇතිවෙන්නේ නැතිවෙන්නේ යන බැවින් අනිත්‍යයි ඇතිවෙන්නේ නැතිවෙන්නේ මෙතෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක් අනත්ත බැවින් ආ පිළිගොල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛාංගත් අසුභව සීලම සවිස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයයි මේ දුක නැත නැත ගෙනෙන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයයි මේ දෙකම නැති අසංක සදාප නිර්වාණය දුක්ඛ නිරෝධාරි සත්‍යයයි නිරෝධාරි සත්‍ය අවබෝධ කෙරෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයයි අනන්ත පරිමාණ බුදු කසේ බුදුමහා රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාගේ පාරමී දෙලින් මේ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමාමහණන් ලැබියා සතර දුක් කරණේ කොට කෙලෙස් නිමල නිවාසාන්ත නිවනින් සැරසේ වදාළ බුදු පාතේ බුදු මහා රහතන් වහන්සේලාට සිසිල් කයින් වචනින් සෑම සංඝයාගේ ගෞරව ආකාර උත්තමාංග නමස්කාරය වේවා අපට අපනස් වන සෑම කුසලයක්ම මෛත්‍රී පූර්ව භාග කොට ඇතේ පාරමී බාටපත් වේවා බෝධිපාක් ධර්ම බාටපත් වේවා සතෝ බෝධිඥානෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා කියලා ප්‍රාර්ථනා පිටවා ගන්න. තරත්තල විශේෂ පූජාවක් පැවැත්වෙනවා මේ පූජාසනයේ උඩ වැඩෙන ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පළවෙනි බෝධි අංකුරයන් වහන්සේ නමක් ඒ කියන්නේ අශෝක වඩිග මංගාව නැති නැතිතුණා ධම්මුද්දීපේහි බුද්ධ ගණාවේ ගත කරන අවස්ථාවකදී එතුමාට මේ බෝධින් වහන්සේගේ මුලදීම මේ බෝධි අංකුරේ ලැබිලා තියෙනවා එකමාමයක වඩම්මගෙන ඇවිල්ලා අපේ ජන්මදිනයේ නිමිත්තෙන් නා උයන ආරණ්‍ය සේනාසනෙම අපේ අතින්ම සෝපණය කරනු මැනවේ කියලා දැන් බාර දීලා තියෙනවා එතුමා එතුමා නන සායේ දෙන අනිකුත් මේ දිනවත් මහත්මයලා එකසේලා සිද්ධ කරන ඒ බෝධි රෝපණයේ කුසල බලයෙන්ද ඒ අශෝක වඩිකමංගා මැතිතුමාණන් ඇතුළු සාභාගියෝ සෑම දෙනාගේ මෛත්‍රී පාරමී බල මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරගන්නට මේ බෝධි රෝපණයේ දීර්ඝාස ලැබෙන පින්කමක් බව ඈත අතීතයේ පටන් භාවිතා වෙනවා එනිසා බෝධි රෝපණ කුසලයේ අපටත් මේ සාභාගියෝ ඇමතුලාටමත් බුදු සසුන වෙනුවෙන් දීර්ඝාසත් වේවා කියලා මේ ප්‍රාර්ථනා කරනවා. ඊළඟට දැන් අපි සලකා ගන්න ඕනේ අද මේ ස්ථානයේ සඳහා මේ පින්කම මුදුන් පමුණවාලීම සඳහා ආජීයේ දවසේ අද දවසේ භූමි දුරදහරින් යටි පිළිසක් සංඝ රත්න සංඝ රත්නයේ මේ ස්ථානයේ වැඩම කරවලා සිටිනවා. කොළඹස්වරේ දික්ෂේන භාවනා මධ්‍යස්ථානයේ කොළඹ බෞද්ධ ලෝකමාවතේ කල්යාණ ධර්ම ආශ්‍රමයේ එවාගේම සලවතුගොඩ මේ ඥානාරාම විවේකාශ්‍රමයේ යෝගාශ්‍රමයේ වල්දීව කුණාර්ධනයේ යෝගාශ්‍රම මූලස්ථානයේ දෙවිවන්ගේ සීල සමාධි භාවනා අධ්‍යස්ථානයේ එවාගේ මේ නාගොල්ලාරණ්‍ය සේනාසනයේ වාම පලාසේ මූලස්ථානයේ වෙන නාථගණාරණ්‍ය සේනාසනයේ මේ ආදී සේනාසන රැසකින් සම්භාවනීය සංගපරිසක් අධිනිස්ථානයේ සමනිකේ දෙනවා ඒ සෑම දෙනා වහන්සේගේදී මෛත්‍රී පූර්ණ ආශිර්වාදයෙන් සහභාගීව සිල්දනාට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැනි මේ පින්කම මහත්ඵල මහානිසංස කර දීම පිණිස නම් දෙකින් මේ ස්ථානයේ අද විශාල පිරිසක් එක්කාසු වෙලා කියලා ඒ හැම දිනාගේම චිත්ත සංතාන තුල ජනිත කර ගන්න ලද ශ්‍රද්ධාව නුවණ පෙරට කොට ඇති මේ දාන සීල භාවනා කුසල සම්භාර ධර්මයේ අදාපි මේ දැනගෙන සම්මා සම්බුද්ධ ශාසනය නොනැසී නොකරී අඳුර නොවේ අසුදාන් නොවේ මොනම බලවේගයකින්වත් යටපත් නොවේ ආවුරු 5000කට වැඩි කාලයක් මේ ලංකාද්වීප ධර්මයේ තලයේ නිර්මලව ප්‍රයත්නත හේතු වේවා කියලා අපේ ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ඒකම විශේෂයෙන් අද දවසේදී අපතම ආශිර්වාද පිණිස වෛද්‍ය මණ්ඩලයක් පැමිණ දේසම්මේ සිංකමක් මෙහෙරෙනවා ඒ නම් හේදම් දෙන්නා විශාල පිළිපේ සිදුකන් ලබන්නේ මෛත්‍රී පරිත්‍යාගයක් ඒ හැම දිනාටම සතර වසන අතුළු කාර්ය බල ඥාන බල මුදුන් ප්‍රමනවා වෙන්නේ දේසම් දීමේ කුසලේම පාරමී බාටපත් වෙලා සතු බෝධි ඥානයේ අග්‍ර අමාම නිවන් සෝකනි හේතු වේවා කියලා අපි මෛත්‍රී ආශිර්වාද කරනවා රාගයෙන් තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞඛේ ගුරුවර බන්දි මිත්‍රාදීන්ට විශේෂයෙන් මේ චින්තනයේ මූලස්ථානයේ ධර්මයේ අද මෙහිසේ දිසානයේ සමාත්මිය ඇතුළු පවුලේ සමගනා වෙමින් අභාව ප්‍රාප්ත වූ මෙම ආනන්ද සේනාධිපති මුළු ජීවිතේම සැපකරමින් කටයුතු කොට විත ආනන්දයේ කියන රෝගාසුර වෙලා අදිශියා භාවයේ සත්වෝ දීදී දිසානාට මෙතුමානන්ත මේ කුණිලාභයක් වේවා උතුමාණන්ගේ දීන් නිවන හේතුසා දිසානායක දරුවාටත් මේ කුණිලාභයක් වේවා දනිතේ දිසානායක මහත්මයාගේ මෞඛ්‍ය දෙදෙනාටත් එමෙ දීදී දිසානායක මහත්මයා ඇතුළු අපගේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේටත් මේ කුණිලාභයක් වේවා එවාගේ සිංහත් ආර්යත්ම මහත්මයාගේ අභාව ප්‍රාප්ත වූ මෞඛ්‍ය දෙදෙනා වහන්සේ වෙන්නේ සිල්වත් දේශේ එස්වි ධර්මදාස නැතිතුමා එවාගෙම යසවතේ ඥානියෝ මේ දෙදෙනාටත් එවාගෙම චන්ද්‍රාත්න දක්ෂ නැතිනියා සහෝදර පිරිසෙන් අභාවත්තාත් වූ දේශේ ප්‍රේමදාස නැතිතුමාන එක්සම් හේමා ප්‍රේමදාස මාතා ඇතුළු මාතේ දෙදෙනා වහන්සේටත් එවාගෙම පිත්‍රා පුත්‍රත්වය සහෝදරී තුමිය ජයන්ත පුත්‍රත්වය මහත්මිය අනිකාගෙන්වත් මල්ලවාරාච්චේ මේ මහත්මිය ආදි කොට ඇති අභාවස්ථාක සීලම දෙනාට අනිකුත් මේ සහභාගී වෙන්නේ සීලම දෙනාගේ මේ පරිලෝකයේ මෞඛ්‍ය ගුරුවරු බන්දු මිත්‍ර පුත්‍ර කලාස්රාගේ සෑම දෙනාටත් මෙම ආනන්ද සේනාසනේ ආදී සතුරු තුමාණන් වන එම්.පී. අමරසිංහ මහත්මයාණන් ආදී මේ පරිලෝකයේ සීලම දායක කාර්තා බින්ත මේ පුණ්‍යලාභයක් වේවා මෙතෙන් දෙන්නේ සෑම දෙනා භවයක් භවයක් පාසා සතර සුගතිගාමීව යෝර්ගේ බෝධි සම්භාර පුරා සාත් බෝධි සතේ බෝධි අධිසම් බෝධියයි සතු බෝධි ඥානීත අජරාමර සාංශ ප්‍රණීත ලෝකෝත්තරාමා මහ නිවසෝ ලබස්වා කරුණාවෙන් සිතම් මුදුනි එසේ මෙන්න නාවේ නාගන්නේ සේනාසනයක් වශයෙන් ආරම්භ කොට අවුරුදු 40ක් තිස්සේ මෙනිස්සාමේ වැඩෙඳගෙන සිවුරුවන දීගෝමෙන් වැඩෙකේ අපවත් වේවදාල පූජනීය දිගුඩ බෝධිරාජ ස්වාමීන් වහන්සේට එම ස්වාමීන් වහන්සේගේ මව්පියන් සහෝදර සහෝදරියන් ආදී මේ පරිලෝකේ නාසයෙන්ද මේ කුණිලාභයක් වේවා ඒ මහින්යන් වහන්සේට ඒ ඥාති පිළිකටක් මේ කුසල් දෙලින් සතර සුගති සම්පත් කෙලවර අග්‍රාමා මහ නිවන් සුව ප්‍රාර්ථනා පරිද්දෙන් අත් වේවා ආශාසු ගෞරවයෙන් සම්පමුණු රාමේන පූජ්‍ය යගද ගෝපිනාථ ස්වාමීන් වහන්සේ දැනේ සිල්වත් සංඝ පිරිසක් ශ්‍රී ලංකාවට උදාපත් කරන්න යෙදුනේ අපවත් ඒ වදාළ පූජනීය සාධිසේ පඬිතේ කඩයද්දී ශ්‍රී දිනවංශාභිදාන මහණියන් වහන්සේ ඒ මහණියන් වහන්සේගේ නේතෘත්වයේ දිනාගෙන සිටි අපවත් ඒ වදාළ පූජනීය රාජකීය පඬිතේ මාතරිසිරි ඥානාරාම ආභිදාන මහින්සානන් වහන්සේ දිසයි ඒ දින මහන්සියගේ පුරුෂාරයේ සිටි රාජ්‍යයේ කුංගිනී සංගිත ගැතනානේ ශ්‍රී මුලාංකාභිදානනා හිමියන් වහන්සේද නූතන ගන්නවා ඒ මාහිමියන් වහන්සේලාටද මේ පුණ්‍යලාභය අත්පත් වේවා ඒ මාහිමියන් වහන්සේලා නැවත නැවත නැවත ශ්‍රී ලංකාවේ පහළ වෙලා බුදු සසුන ආරක්ෂා කෙරෙත්වා සුවසේ බෝධි සම්භාග මුදුන් සත්‍යේ මත් ලෝකුරා බුදුබාමත් වේවා කියලා ගෞරවයෙන් සම්බන්ධ වුණේ එවාගේ මේකේ බොහෝ ආර්වලදී අපේනාසේ විචාරණේදී අපරියෙන් යම් සිංකමක් කරනවා නම් ඒ සිංකමේදී අපි ආවර්ජනා කළ ආශිර්වාද කරන ලබන පූජ්‍ය දංගොඩවල සෝම ස්වාමීන් වහන්සේට ඒ සෝම ස්වාමීන් වහන්සේගේ පොතනකාරී මේ දාසේ සිංකමක් කරනකොට අපට ආශිර්වාද කරනවා ඒත් උපන් එක දවසේ නිසායි ඒ පූජ්‍ය දන්දවැල සෝම ස්වාමීන් වහන්සේගේ බුද්ධ ශාසනයට උදාර සේවාවක් අරසා සබා සංවර්මයකට අපවත් වීමකට පත් වුණා විපාක වාරයක් නිසා වාසයේද මේ කුසල් ලක්පත් ජීවේ නැසත් වෙනස් කාර්යයකට සමනේ බුදු සසුන ආරක්ෂා කරමින් බෝධි සම්භාර පුරා මතු පැතුම් පරිද්දෙන් උතුම් බුදු බවක් සේවා කියලා අපි කරුණාවෙන් සිඳෙනවා එවාගේම ශාසන ආරක්ෂක ලෝකපාල ආත්මාරක්ෂක ඉස්ලේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් සිතා ප්‍රසාදයෙන් මෙතින් අනුමෝදන් වේවා ජීවීමේ ආජීවන්නේ සසබල ආශිර්වාදයෙන් ලැබෙත්වා නව වාරයක් සම්බුදු සසුනද පූජාවකේ ලංකාගේත ධර්මයේ තරයේ අන්‍යාගම් බලවේග නිසිබුදු බලවේග අදන්න බලවේග නිත්‍යා බලවේග ශ්‍රී ලංකාදීප ධර්මයේ තලින් ඉවත් කර ගමත්වා ශ්‍රී ලංකාව සම්බුද්ධ ශාසනයට සේලා බෞද්ධ ජනතාවට ශ්‍රේම භූමියක් ධර්ම අධ්‍යයනයක් ධර්ම රාජ්‍යයක් බවට පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභේ භූමියක් බවට ඥාන භූමියක් විජේ භූමියක් සුද්ධ භූමියක් අසුද්ධ භූමියක් සුවිසුද්ධ භූමියක් භාෂා සමුනුවමින් ආරක්ෂා සංවිධානය සැලසා දෙත්වා සීල දෙවිදේවතා මනුල්ලේ පැතුම් බෝධි වලින් අග්‍රාමාම නිවන් සුව ලබත්වා ආශා සද්ධාවෙන් සම්පූර්ණ හිතවත් වූද නැදහත් වූ දහිතවත් වූද සීලොල ශක්තියන්වත් මේ කුසල සම්භාරයේ අත්පත් වේවා මේ ආරණ්‍ය සේනාසනයේ සිට අලක ගම්නංගල ලංකාව ධම්මදේවතන මේසක් වෙන දසදිකා වාසයේ සමස්ත ලෝක සත්වාසීන් මේ කුණලාභයක් වේවා සියලු සත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පෙරවන් සරණ වේවා නිවන් මාර්ග ගමන් කෙරේවා ආරි සත්‍ය බෝධිං සාන්තේ නිවන් සුව ලබත්වා ආශ්‍යා මෛත්‍රියෙන් සම්පූර්ණ විශේෂයෙන් මේ දවසේ තවත් හිපත් කටයුතු ආශිර්වාද පින්නමන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ 24 වෙනිදා උපන්නේ තවත් පින්නතුන් පිරිසක් ඉන්නවා. එයින් අපවත් වේවාදාල පූජ්‍ය ගම්බුදේල තෝම ස්වාමීන් වහන්සේ වගේම අපවත් වේවාදාලේ සතුගේ කාලයේ මහනුවරේ අක්කිරි මහා විහාරයේ පාපේ මහා නායක කලීපාණ කණ්ඩානන්ද නායක අමුදුරුත් මේ වගේ උපන් දවසක් මේ උතුමන්ට මේ කුසල් දෙයෙන් සුභිතපත් වෙනවන අබ්‍රාහ්මා මහ නිවන්සාත් වේවා එවැදී මෙනිස්සාමේහි මේ කෙරෙන ආධිනික වස්තිලේත්ව සහ භාවනා පිළිවෙත්වලට මහත් ශ්‍රමයෙන් උනන්දුවකින් උද්‍යෝගයෙන් උපකාරී වන්නා වූ පූජ්‍ය සීනතියන්ගල නිමලානන්ද ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයේ අදයි උන්වහන්සේගෙන් මෙතෙන් විශාල සේවාවක් කෙරෙනවා උන්වහන්සේ පසුගිය කාලේ අවුරුද්දක්ම ගුරු මතයේ දසකලා විශේෂ අධ්‍යාපනයේ නිම කරලා ආවා. පූජ්‍ය අරිනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩ කටයුතු වල පූර්ණ අනුග්‍රහ සැලසන්නා වූ කෙනෙක් තමයි එබලානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ මේ ධර්ම ශක්තිය හේතු කොටගෙන නිරෝගී සුවයෙන් චිර ජීවනයේ ඇතුළු ධර්මාඥාන භාවනාඥාන මුදුන් සමුනා බලමින් තමන් වහන්සේ පතන බෝධියෙන් අධ්‍ය නිර්වාණ ආબોධයේ පිණිසම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරන අතර උන්වහන්සේ හදා වඩා තබා පරිලෝකීය ධානම් මහන්සියේ පිණිසෙන් දෙමින් අමාමහ නිවන් සුවස් වේවා වයෝවෘද්ධයන්ගේ නෑනියන්ට කවුලේ සමටත් හේතුකම් දෙමින් නිරෝගී සත බල දීර්ඝායු යසුව නිවන් මඟ සුවසේ පාරමී මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒකම උරුණෑගල ධම්ම ඇඳුර වාසයේ පින්වත් ස්වාඥා පුණ්‍යාත්ම මෑණියන්ගේ ධම්මදිනේ අදාළ එතුමේ සෑම වර්ෂයකම මේ දිනෙන් අපට ආශිර්වාද කළ පින්කෙත් සමුහුණුවක් අදත් ගමේ කුණිදාස් කරමින් ආශිර්වාද සැයසුවා සමාජ දවල් දානින් පස්සේ එන්නත් පුළුවනි එතුමිය දසතිල් ගන්න කාය පෙරකාවේදී දමුදු දමුදු කෙලෙහි බුද්ධමයා සුද්ධ බීමේද මේ පින්කම වර්ෂයක් පාසාම සිද්ධ කරමින් අපට ආශිර්වාද පැවැත්වුවා ඒ මෑණියන්ටත් එසිමියගේ අනුගාමික සෑම දෙනාටත් හේතු සංගලෙන් නිරෝගී සැප බල ඇතුව නිවන් මඟ ආලෝකමත් වේවා එතුමියගේ දෙමෝපිය දෙදෙනා වහන්සේටත් මේ කුසල් ගැනීම සුභසිතපත් කෙලවර අග්‍රාමා මහ නිවන් සුවක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ඒකම විශේෂ පින්කමක් වශයෙන් අද මේ පින්කමට ආශිර්වාද පිණිස අපි වාසය කරන ආවාසයේ දහම් පොත්පත් අදීම සඳහා වටිනා අල්මාදියක් පූජා කරන්නේ දුනා පින්වත් දිනගේ මෑණියන් සහ එම පුස්තිකාන් දිනගේ දිනිය විසින් ඒ දෙදෙනාගේ බලාපොරොත්තුවත් අපට ආශිර්වාද කරලා සමන්ගේ ජීවන් මඟ ආලෝකමත් කර ගැනීමයි පින්නේ පුස්තිකා දිනගේ සහෝදරයේ කුමියගේ ජන්මදිනයේ අදයි එතුමියටත් කුසල් ගැනීම නිරෝගී සැප බලය ඇතුව මේ මෑණියන්ලා උපස්ථාන කරතෙනි ඉදිරිස්ථානීය වඩවදා ධර්මචාරී ජීවිතයක් ගෙවා සතු භෝධයෙන් නිර්වාණ භෝධයේ පිහිටන හේතු ආසනා වේලා කියලා අභ්‍යාසයෙන් කරනවා එනිසා දැන් මෙතකින් මේ රත්පත් කරගත් කුසලානිසංස බලයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රාණ භාවයෙන් දීනන්දනේ රකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ මහා වර්ග පින්කම මුදුන් සමුනා ගැනීම සඳහා ඕන අනුග්‍රහ කළතු මෙන ස්ථානයේ වාසය කරන පූජ්‍යංගුල් ගමනේ අරිනන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය ඉලසියංගල විමලානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය මිහිඳු සංඝශෝභන ස්වාමීන් වහන්සේ ආදී කොට ඇති සහභාගී වූ සීලම සබ්‍රාහ්මචාරින් වහන්සේලාට ස්වාමීන් අපේ ආනන්ද සේනාසන භාවනා මධ්‍යස්ථාන ආශේෂින් නිමිස්ථානයේ වැඩම කරවා වදාළ අපේ සීලම සබ්‍රාහ්මචාරින් වහන්සේලාට රාමේන අදිනේසා විශාල පීඨමේ දායකත්වයේ දරන සිල්වත් මිනිසේ විශානායක මහත්මයා ඇතුළු පිරිසට එවගේ සිල්වත් එස්ටි ආරාධන මහත්මයා එන චන්ද්‍රාග්නාත්ම ඇතුළේ ප්‍රධාන පවුලේ සෑම දෙනාටම එවගේම අදිනේමල ස්වාමීන් වහන්සේ ප්‍රධාන දායකත්වයේ දරුවෝ සමට ලංකාවේ ගානා දිසාභාගෙන් සමනමේ ආශිර්වාද පූජාට සහභාගී වූ පින්වත් සෑම දෙනාට මේ දහම් ප්‍රොත්පත් පිළිගනු පින්නතුනට අභේදාන්නේ දුන්නා වූ සෑම දෙනාටත් දීනාතනේ පරිත්‍රාණ ධර්ම දේශනයේ සහභාගී වෙන දුන් අනුමෝදන් වූ සෑම දෙනාටම එවැන්නේම තවත් මේ කාර්යයෙන් සහාය දෙන සෑම දෙනාට මේ දන් දීමේ කටයුතු සඳහා පැමිණි වෛද්‍ය මණ්ඩලය, සේවක මණ්ඩලය සමග මේ දන් දෙන පින්වත් සෑම දෙනාටම සාදු කියා සිතාදවා ගස්ීල්ම දෙනාටත් අපේ සහෝදර සහෝදරියන් ප්‍රේක්ෂකලු බවලේ සීල්ම දෙනාටම මෙලොව වශයෙන් අසනීපසං අපලෝකස්තර වතුරු අන්තරා නවග්‍රහදෝෂ සතුරු කරදර මානස බාධක සියල්ලේ විරුදුතු අඳුරුතේ හේත විශ්වාස හේවා සබන සබන සියරාග්‍රාමයේ රත්නත්‍රයේ සතු දෝවිත මහා ගුණේ අසීමිතා රක්ෂා නිරතුරුව පිහිට වේවා රජකර සතුරු බිහිඳල වශයෙන් අවියාවුදා මිහිපස්සේ වලකේවා කායික ක්‍රීඩාවියක් නොමගේ කායික මානසික සැනසීමේ බැලව දිනුව නිවන් මාර්ග පාරමී ගුණ මුතුන් සත්‍ය වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානෙන් යස ඉස්වාදයෙන් සත සම්පතෙන් ආයුර්ණ සතබඩ ප්‍රඥාවෙන් පෙරසත නෝර්ණ සදාස්නෙන් දිනෙන් දින ජීවන වේවා කිසිම නිරෝණයෙන් කල්පලෝකයෙන් භාගන ගතයෙන් සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල භූමි චන්ද්‍රයාසයෙන් දිරිසිනේ සාස්ත්‍රීය වේවා මෙහිසත් දසවර්ෂාලක කාලයක් අතරක් නැද මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට දරුවන් ශ්‍රේතෙන් සෑම දිනකට ආරක්ෂාව ලැබේවා සතර ගමනේදීද භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයම ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑ දැහිත මිත්‍රත්වයක සේනිකාවන් කටුව සෝතේ පාරමී ගුණ චතුරා දුක්ඛයේ සමුදයේ නිරෝධයේ මග්ගයේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදුනාරහතුන් වහන්සේ මේ කලසේ පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සුව පිණිසම මේ ආශිර්වාද පූජා මහා පිණිසම පුණ්‍ය සම්භාරය සකදිනා කෙසේ හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමි